සාදු වැඩමවා වදාළ අතිගෞරවනීය වන්දනීය අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයට පමණක් නෙවෙයි රාමඤ්ඤ මහානිකායේ අපි සියලුම ස්වාමින් වහන්සේලාට අපි ධර්මාචාර්යවරයන් වහන්සේ නමක් විදිහට පොඩි ස්වාමින් වහන්සේලා විදිහට අපි හැම ස්වාමින් වහන්සේ නමක්ම සලකන ඒ ආදර්ශය පිළිවෙතින් අපිට නිබඳව නිරතුරුව ලබා දෙන අපේ ගෞරවනීය නම කියන්න අවසරයි අක්මීමන ධම්මපාල නායක ස්වාමීන් වහන්සේ අපේ ප්‍රත්‍යවේක්ෂා සාකච්ඡාවට වැඩමවා ගැනීමට ලැබීමම අපි මූලික වශයෙන් භාග්‍යයක් කොට සලකනවා ඒ වගේම නායක හාමුදුරුවන්ගෙන් අපි පාද නමස්කාර පූර්වකව අවසර ප්‍රාර්ථනා කරනවා මේ වැඩසටහන සිදු කරගෙන යන්න. අද දවසේ මේ සතියේ අපි සාකච්ඡා කරන මාතෘකාව වන සත්‍ය පරිහානිය ධර්ම පිළිබඳව කෙරෙන ධර්ම සාකච්ඡාව අපි ප්‍රායෝගික වශයෙන් හැමදාම යම් මාතෘකාවක් කතා කරපුවාම බදාදා දවසේ ධර්ම දේශනාවේ ධර්ම සාකච්ඡාවේ අරමුණ වෙන්නේ මූලාශ්‍ර ඇසුරෙන් ත්‍රිපිටකය ඇසුරෙන් අපිට මේ කරුණු පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීම සඳහා අවශ්‍ය ධර්ම කරුණු සාකච්ඡා කරන්න තමයි අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මේ ස්ථානයට වැඩමවා ගන්නෙ. ඉතින් ඒ අනුව යමින් විශාල මාතෘකාවක් වෙලා තියෙන මේ අපරිහානීය ධර්ම පිළිබඳ අපි යම් යම් කාරණා සාකච්ඡා කරා ධර්ම දේශනාවක් වශයෙන් අපේ ජීවිතවලට ඒවා එකතු කරගන්න පුළුවන් විදිය අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම පිණිස අපි මේ වෙනකොට කතා කරපු කාරණා කිහිපය ඊටාම කෙටියෙන් සඳහන් කරන්න අවසරයි. අපරිහානීය ධර්ම වශයෙන් අපි අපේ පින්නන්ත අයට මතක් කරලා දුන්නා කාරණා හත පිළිබඳව. එයින් විශේෂයෙන්ම ඒක රාශී වීමත් සමගිව ඒක රාශී වෙලා සමගිව සාකච්ඡා කරලා සමගිව විසිර යාමත් වැඩිහිටියන්ට කරු කිරීම ආදී පනෝපු දේවල් නොපණවීම ඒ පනෝපදේවල් පිළිපැදීම අලුතෙන් ඒ කණ්ඩායමට අදාළ දෙයක් නොපැනවීම ආදී කරුණු වලින් පෞලිය සමගිය වගේම යම් කණ්ඩායමක විශේෂයෙන් රටේ ඇති වෙලා තියෙන අසමගියට හේතු පිළිබඳව යම් කිසි ආකාරයක සාකච්ඡාවක් සිදු කරනවා විශේෂයෙන් තමන්ගේ ජීවිතයට මේවා එකතු කරගන්න අවශ්‍ය කරන වැඩ පිළිවෙල ගැන සාකච්ඡා කරා. අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ මේ සිද්ධ වෙලා තියෙන මිනිසුන් දෙදෙනෙකුටවත් සමගිව ඉන්න බැරි තරමටම වාගේ පරිහානියකට පත්වීමක් සිද්ධ වෙලා තියෙන ආකාරය එකිනෙකාට විශ්වාසයක් නැති ස්වභාවයක් තියෙනවා අපි විශ්වාස කරනවා ධර්මානුකූලව තමන්ගේ ජීවිත සකස් කරගන්න වැඩපිළිවෙල අතහැරලා බහුතරයක් මිනිසුන් ඒක අතහැරලා කටයුතු කරන ආකාරයක් අපේ ස්වාමීන් වහන්සේ අපි අත්දැකලා තියෙන කාලයක් තිස්සේ ඒ පිළිබඳ වටිනාකමක් නැහැ. ඒ පිළිබඳ අවශ්‍යතාවයක් නැතුව රට ධර්මානුකූල රටක් කියලා සඳහන් කරාට ධර්මය මූලික කරගන්න රටක් කිව්වට ඒක පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා, ව්‍යවස්ථාවේ සමහරවිට සඳහන් වෙලා තියෙනවා. නමුත් ධර්මයේ තියෙන ප්‍රායෝගික ක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමක් එහෙමත් නැත්නම් ඒවා පිළිබඳව හොයලා බලලා විද්වතුන් මේ කාරණා සැලකිල්ලට ගන්න ස්වභාවයක් ක්‍රියාත්මක කරන්න ලක්දිවිනට වැඩපිළිවෙලක් ධර්මානුකූල වැඩපිළිවෙලක් සකස් කරන ස්වභාවයක් පේනෙන්නට නැහැ කාලයක් තිස්සේ එන්න එන්න ඒ පිළිබඳව තියෙන උනන්දු අඩු වෙලා යෑමක්මයි තියෙන්නේ. ඉතින් මේක කොච්චර අපේ රටට ගැලපෙනවද රටකට ගැලපෙනවද තුන් ලෝකයක් අවබෝධ කරගත්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ අපරිහානීය ධර්ම කොච්චර ගැළපෙනවද කියලා බලන්න මෙහි නිධානය පිළිබඳව අපි කරුණු දැනගත්තොත් ඉතාම වටිනවා කියලා මම හිතනවා. ඉතින් පාදාභිවන්දනයේ යුක්ත අපි නායක ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ වෙලාවේදී මෙහි නිධානය මේකට හේතු වෙච්ච කරුණු පිළිබඳව අපිව දැනුවත් කරන විදිහට කොළඹ විජේරාම මාවතේ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති ඒ වාගේම දොඩන්තලාව ආරණ්‍ය සේනාසනාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ කාරක සභික උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි අද අපට සාකච්ඡා කරන්න මාතෘකාව එළඹිලා තියෙන මාතෘකාව කාශ්‍යප හඳුරු ප්‍රකාශ කළා. මේ මාතෘකාවේ සඳහන් සප්ත පරිහානීය ධර්ම දකින්න ලැබෙන්නේ මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රයේ අයිති වෙන්නේ දීඝනිකායටයි. උන්වහන්සේගේ මූලික හඳුන්වා දීමෙන් ප්‍රකාශ කළා මූලාශ්‍ර ආශ්‍රය කරගෙනයි මේ සාකච්ඡාව යන්න ඕනේ කියලා. එතකොට අපි දැනගන්න ඕනේ මොනවද මේ මූලාශ්‍ර කියන්නේ? හොඳට උල්පතක් තියෙන තැනකට අපි කියනවා දිය බුබුල මතුවෙනවා කියන්නේ. ඒ බුබුල වාගේ මතුවෙන තැනකට ජල මූලාශ්‍රයක් කියලා. ඒ කියන්නේ එතනින් උණ උනා එනවා. ඒකයි ජල මූලාශ්‍රය කියන්නේ. ඒතකොට මේ දහම් කරුණු උණ උනා එන නිසා මූලාශ්‍ර කියලා කියනවා ත්‍රිපිටකයට. ඒ ත්‍රිපිටකයේ බෙදලා තියෙනවා දීඝ මජ්ක්‍ධිම අංගුත්තර සංයුත්ත කුද්දක ආදී වශයෙන් විනය පිටකය හා අභිධර්ම පිටකයේ වශයෙන් එහි දීඝනිකාය කොටස් තුනක් තියෙනවා. ඒ කොටස් තුනේ මහා වග්ගයේ කියන කොටසට අයිති සූත්‍ර 10ක් තියෙනවා. මේ මහා වග්ගයේ කොටසට අයිති සූත්‍ර අතරත එක සූත්‍රයක් මහා පරිනිබ්බාන සූත්‍රය. මහා පරිනිබ්බාන සූත්‍රය බුදුහාමුදුරුවන්ගේ පරිනිර්වාණ චාරිකාව පිළිබඳ දීර්ඝ සටහනක් විස්තරයක් මහා පරිනිබ්බාන සූත්‍රයේ දකින්න ලැබෙනවා. ඇත්තටම පරිනිර්වාණයෙන් පස්සේ කරුණුත් මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා. එතකොට ඒවා හාමුදුරුවෝ එකතු කරපු කොටස් බුදුහාමුදුරුවෝ පිරිනොම් පෑවට පස්සේ ආදාහනේ සිද්ධ කරපු හැටි ධාතු බෙදාපු හැටි ඔය ආදී විශාල කරුණු සංඛ්‍යාවකුත් තිබෙනවා. එයින් මහා පරිනිබ්බාන සූත්‍රය ආරම්භ වෙන්නේ ඒවම් මේසුතං ඒකාන් සමයන් භගවා විජ්ජකූටේ පබ්බතේ විහෙරති. විජ්ජකූට පර්වතයේ බුදුරජාණන් වහන්සේ වැඩ ශ්වාසය කරන සමයේ. බුදුරජාණන් වහන්සේ විජ්ජකූට පර්වතයේ වැඩ වාසය කරනකොට අතකෝ සුනීද සුනීද මගද මහා මත්තෝ අන්න මේ මගද මහා මාත්‍යා වස්සකාර කියන බුදුහාමුදුරුව හම්බ වෙන්න ආවා. වස්සකාර මගද මහා මාත්‍යා බුදුහාමුදුරුව හම්බ වෙන්නට ඇවිල්ලා බුදුහාමුදුරුව ඉදිරියේ විස්තරයක් ප්‍රකාශ කළා. කුමක්ද විස්තරේ? මේ අජාසත් රජුරෝ නැත්නම් අජාසත් රජුරෝ කියලා අපේ බෞද්ධ සාහිත්‍ය ප්‍රසිද්ධයි. ඔහුට අවශ්‍යලා තිනවා ලිච්ඡවි රාජ්‍ය අල්ලන්න. ලිච්ඡවි රාජ්‍ය යටපත් කරලා තමන්ගේ යටතට ගන්න අවශ්‍යකම තියෙනවා. ඒක නිසා මේක කරන් ඉස්සෙල්ලා ටිකක් බුදුහාමුදුරුවොත් එක්කත් ගිහිල්ලා කතා බහ කරලා වරෙන් කියලයි මේ මහා මාත්‍යා එව්වේ. කාලඟටද බුදුහාමුදුරුව ළඟට එව්වේ. කා විසින්ද එව්වේ? අජාසත් මහරජතුමා විසිනුයි එව්වේ. එතකොට මේ වසකාර මගධ මහා මාත්‍යා ඇවිල්ලා මේ කාරණේ බුදුහාමුදුරුව ඉදිරියේ පැහැදිලිවම කියා හිටිනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ වේදේහි පුත්‍ර අජාතසත්‍ර මහරජතුමාට අවශ්‍යකම තියෙනවා වජ්ජීනම් පටිභාහෙතුකාමෝ අහෝසි වජ්ජීන් කියන්නේ ලිච්ඡ වීරජෝරු පරාජය කළේ රාජ්‍ය අල්ලන්නේ මේක කරන්න පුළුවන් දෙයක්ද කොහොමද මේක කරන්නේ එතකොට වස්සකාර ආමන්ත්‍රණය කළා නෙමෙයි බුදුහාඳුරුව මේ ප්‍රකාශනය කරන්නේ ආනන්ද හාමුදුරුව ආමන්ත්‍රණය කළා ආනන්ද හාමුදුරුවේ කිට්ටු ඉන්නවා ආනන්ද හාමුදුරන්ගේ බුදුහාඳුරුව අහනවා ආනන්දය මේ ලිච්ඡවි රජවරු අභින්න sannipāta බහුලා භවිස්සanti නිරන්තරයෙන් රැස් වෙනවද නිරන්තරයෙන් එකතු වෙනවද ඉස්සල්ලාම මේ කතා බහ කර ගැනීම ගැනම නෙමෙයි අහන්නේ නිතර එකතු වෙනවද යම්කිසි අවශ්‍යතාවයන් සඳහා එකතු වීමක් තියෙනවද මේක සමාජයට හුඟක් වැදගත් දෙයක් gedarakටත් වැදගත් දෙයක් දැන් හිතලා බලන්න ඉතින් මේකෙදි සමාජ මේ කරුණුත් එක්ක මේක කියන්න ගියොත් මම කියන හොඳයි කියලා හිතපස්සේ දෙනවා දැන් ගෙදරක උනත් නිතර එකතු වීම නැත්තම් ඒ ගෙදර ප්‍රශ්න වැඩිනේ. දැන් අද තාත්තා එක තැනක රස්සාවට යනවා. අම්මා එක තැනක රස්සාවට යනවා. පුත්තු තව තව තැන්වල රස්සාවට, එහෙමත් නැත්නම් ඉගෙන ගැනීම වලට, පන්ති වලට, දුව තවත් පන්තියක. ඒතර මේගොල්ලෝ ගෙදරට එකතු වෙන්නේ එක වෙලාවකට නෙමෙයි. එකතු වෙලාවට එක වෙලාවකට එකතු වෙන්නේ නැති නිසා එකට කෑමට වාඩි වෙන්න ඉඩකුත් නැහැ. සමහරට පුතා එන්නේ හුඟක් රැය වෙලා තව පන්තියක් ඉවර වෙලා. එතකොට හෙට පාන්දරම ගමනක් යන්න තියෙනවා මේ අනික් පුතාට ඒ නිසා ඒ පුතා කල්ැතුව කාලා නිදා ගන්න ඕනේ. ඔහොම ප්‍රශ්න ගෙවල්ල තියෙනව නේද? එකට එකතු වෙලා කැම ටික කන්න ඉඩක් නැහැ. එකට එකතු වෙන අවස්ථාවක් තැනක් නැහැ. දැන් අනිත් එක රූපවාහිනිය හෝ වෙනත් ඔය අන්තර්ජාල ආදී මේ භාවිතා කරන දරුවෝ බොහෝ සෙයින් ඒවත් එක්කයි ජීවත් වෙන්නේ. එතකොට අම්මට සමහර විට පුතා එක්ක කතා කරන්න ඉඩක් නැහැ. මොකද පුතා බලපුවහම ඉන්ටර්නෙට් එකේ. දුව බලපුවහම Facebook එකේ. එතකොට එකතු වෙලා කතා කරන්න අවස්ථාවක් නැහැ. gedara ප්‍රශ්නයක් ගැන අන්‍යෝන්‍ය වශයෙන් අදහස් හුවමාරු කරගන්න ඉඩක් කඩක් නැහැ. මේවා සමාජයේ තියෙන ප්‍රශ්න. මේවා දෙමව්පියයි අපිත් එක්ක කතා කරන ප්‍රශ්න. හාමුදුරනේ අපිට ළමයි එක කතා කරන්න ඉඩක් නැහැ. ළමයි කොයි වෙලාවෙ බැලුවත් එක්ක ෆෝන් එකක. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ. එහෙම නැත්නම් වෙනත් වැඩක. අපිට එකතු වෙලා ගෙදර එක වේලක්වත් දවල් පැත්තකින් තියන්න උදේ පැත්තකින් තියන්න රැටවත් අපිට එකතු වෙලා එකට කෑම ටිකක් කන්න ඉඩක් නැහැ. එතකොට අන්‍යෝන්‍ය වශයෙන් මේ gedara ඉන්න අම්මා තාත්තා දූ දරුවෝ අතර අදහස් හොමාරු වෙන්න තියෙන ඉඩකඩ මාධ්‍ය ඉතාම අඩුයි. ඒකෙන් වෙන්නේ මොකද්ද? පුංචි ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව ටික ටික ටික ටික ලියලනවා වැඩි වෙනවා. ඒ මොකද කතා බහ කරලා විසඳගන්න අදහස් හොමාරු කරගන්න තියෙන ඉඩකඩ අවස්ථාව ඉතාම අඩු නිසා. ඒක අබින්න sannipata බහුලා භවිසanti ඉස්සර වෙලාම රැස් වෙනවද මේ බලන්න gedara රැස්වීම මේ gedara රැස්වීමක් නෑ gedara රැස්වීම ඉස්කෝලේ රැස්වීම වාගේ නිල වශයෙන් පවත්වන රැස්වීමක් නෙමෙයි ඒ රැස්වීම තමයි එක්ක කෑම මේසු තමයි රැස්වීම ඒ කෑම මේසු තමයි කරුණු කතා කරන්නේ අද එහෙම එකක් නෑ ඒතකොට ඒක જાතියක් හැටියට ඉස්සල්ලාම ගත්තොත් gedarak හැටියට කුටුම්බයක් හැටියට කුටුම්බේ කියන්නේ gedaraටයි කුටුම්බයක් හැටියට ඒ කුටුම්බේ පරිහානියට ඒක හේතුවක් බවට පත් වෙනවා ඒ මොකද එක් එක්කෙනාගේ තියෙන ගැටලු එක් එක්කෙනාගේ තියෙන අදහස් උදහස් ප්‍රශ්න අන්‍යෝන්‍ය වශයෙන් කතා කරලා සාමූහික සම්මතයකට එන්න ඉඩකඩ අවස්ථාව අඩුයි. gedara පොදු වැඩක් ගැන අපි හිතමු දානයක් ගැන. gedara ඉදිරියට කරන්න දෙන උත්සවයක් ගැන. මේ ගැන කතා කරලා වුණත් යම්කිසි මතයකට එන්න මැද තැනකට එන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා වජ්ජීන්ට ලිච්ඡවි රාජ්‍ය පාලනය කිරීමේදී පමණක් නෙවෙයි gedaraක පාලනයේ වේවා ගමක පාලනයේ වේවා ඒ රජ්‍ය කියන්නේ රාජ්‍යයක් රටේ පාලනයේ වේවා. එහෙමත් නැත්නම් යම්සේ ආයතනයක පාලනයේ වේවා. ඉස්කෝලේක පාලනයේ වේවා. මේවා හැම එකෙදීම රැස්වීම අවශ්‍යයි. අබින්න sannipata බහුලා භවිස්සanti. ආනන්දේ යන්තාක්කල් ලිච්ඡවීන් මෙහෙම බොහෝසෙන් රැස් වෙනවද? ඒ රැස් වෙන කතාක්කල් බුද්ධේ වානන්ද ලිච්ඡවීනම් පාටිකං කානෝ පරිහානි. මේ ලිච්ඡවීන්ගේ දියුණුවක්ම මිස පරිහානියක් නම් වෙන්නේ නැහැ. බලන්න කොයිතරම් ලස්සනද බුදුහාඳුර මේක ඉදිරිපත් කළ තියෙනද මේ අදහස. ඒතොර ලිච්ඡවීන්ට ආරෝණ ආරෝපණය කළ කියන මේ අදහස සමස්ත සමාජ රාමුවටම සමස්ත සමාජ රටාවටම සාධාරණ විදිහට අපිට තේරුම් ගන්න. ඒ කියන්නේ කණ්ඩායමක් වශයෙන් අපේ සන්නස වර්ධනය වෙන්න නම් මේක එක්තරා මේ සම්මත මූල ධර්මයක්. සම්මත මූල ධර්මයක් තියෙන්න ඕනේ. එකතු වීමේ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඊළඟට දෙවෙනි වැදගත් කාරණේ මොකද්ද අපි එකතුලා කරන්නේ? එහෙමයි. එකතුලා කරන්න දෙයක් තියෙනවා. අන්න එකතු වෙලා කළ යුතු දේ සමග්ගා සම්නිපතින්ති සම්නිපතන්ති සමග්ගා වජ්ජිකරණීයා කරොන්ති. සමග්ගා උත්තහಂತಿ. ওই කාරණා තුනම එක අපරිහාරණ ධර්මයක් හැටියට දක්වන්නේ. තුනක් හැටියට නෙමෙයි. දැන් සමග්ගා සම්නිපතන්ති. සමගිව රැස් වෙන්න ඕනේ. ගෙදර අයත් සමගිව එකතු වෙන්න ඕනේ. ඉස්කෝලේ නම් උරු මණ්ඩලයක් සමගිව රැස් වෙන්න ඕනේ. වෙනත් ආයතක නම් ඒ ආයතනයේ පිරිසත් සමගිව රැස් වෙන්න ඕනේ. පාර්ලිමේන්තුවේ නම් පාර්ලිමේන්තුවේ සමාජිකයොත් සමගිව රැස් වෙන්න ඕනේ. ලිච්ඡවි රජවරු 100ක් ලිච්ඡවි රජවරු මේ ගණතන්ත්‍ර පාලන පාලන රාමුවක් තිච්ච ලිච්ඡවි රාජ්‍යයේ 100ක් ලිච්ඡවි රජවරු හිටියා. ඒ රජවරු හැමදෙනාම සමගිව රැස් වුණා සමග්ගා සම්නිපතන්ති. ඒතර ඔබට හිතන්න පුළුවන් අද මම මේ මේ වෙන දෙයක් ගැන කියනව නෙමෙයි නමුත් තම තමන්ට තම තමන්ගේ සිතුවිලි මෙහෙවීමේ ශක්තියට අනුව මේවා එහාට හිතන්න පුළුවන්. අද එහෙම සමගිව රැස්වීමක් තියෙනවා. ආදර්ශ සම්පන්නව තිබිය යුතු ආයතනවල තියෙනවාද? ඒ ආයතන උනාද කියලා අපි කතා කරන්න ඕනේ එහෙම තියෙනවාද? ඒවයි රැස්වීමක් මේ මේ මේ රූපවාහිනියකින්වත් ළමයෙකුට පෙන්වන්න පුළුවන් මට්ටමක් තියෙනවාද? අන්න බලන්න සමගිව රැස්වීමක් නෑ. සමගිව රැස්වීම අවශ්‍යයි. සමග්ගා වජ්ජිකරණීයා කරන්ති. සමගිව මොනවද කරන්නේ රැස් වෙලා? රට රාජ්‍ය පාලන තන්ත්‍රය තුළ නම් රාජ්‍ය පාලනයට අදාළ කටයුතු සමගිව සාකච්ඡා කරන්න ඕනේ. ගෙදරක නම් ගෙදරක කටයුතු සමගිව සාකච්ඡා කරන්න ඕනේ. ව්‍යාපාරයක නම් ඒ ව්‍යාපාරයේ කරන අය තමන්ගේ ව්‍යාපාරයේ දියුණුවට අදාළ කටයුතු පරිහානියට යන්නේ කොයි තැනද? හදන්න ඕනි කොයි තැනද? හිල් තියනවා නම් වහන්න ඕනි කොතනද කොතන තියෙන සිදුරුද? කොහොමද මේක නැගිට්ටවන්නේ? සමග්ගා වජ්ජිකරණියා කරොන්ති රටේ පාලෙන්නේ නම් එහෙමයි ගෙදර නම් එහෙමයි ඉස්කෝලේ නම් එහෙමයි පන්සලේ වුණත් ඔච්චරයි කාශ්‍යප හාමුදුරන්ට විපස්සනා භාවනා මධ්‍යස්ථානවත් හරි හැටියට ගෙනියන්න නම් එහෙනම් ඒකෙත් සමග්ගා වජ්ජිකරණීයා වාගේ සමග්ගා සංගකරණීයා කරොත් සමගිය උන්වහන්සේට සිද්ධ වෙනවා ඉන්න අය එකතු කරගෙන මේකේ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්න සාකච්ඡා කරන්න එහෙම කතා බහ කරලා සාකච්ඡා කරලා එක එක්කෙනා ගස්සලා දාලා නැගිටලා යන්නේ නැහැ. සමග්ගා උත්තහාಂತಿ. සමගිව නැගිටලා යන්න ඕන. සමගිව නැගිටලා යන්න. ඒ මොකද සමගිව නැගිටලා ගියොත් තමයි ඊළඟ දවසෙත් රැස්වෙන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම මෙහෙන් ගසලා ගසලා දාලා නැගිටලා ගියොත් එයා එනවා නම් ඔය රැස්වීමට මං එන්නේ නැහැ කියලා තව කෙනෙක් කියනව නේද? එහෙමයි වෙන්නේ. ඒක නිසා සමගිව නැගිට යාමත් ඊටාම වැදගත් දෙයක්. මෙතෙන්දී අපේ කාශ්‍යප හඳුනනට මතක් වෙනවා මජ්ක්‍ධිම නිකායේ චූල ගෝසිංග සූත්‍රයේ සමගිය ගැන කියලා දෙන කාරණේ. ඒක බොහොම වැදගත්. ඒ කියන්නේ ගෝසිංග සල්ලුවනේ අනුරුද්ධ බද්දිය කිම්බිල කියන හාමුදුරු තුන් නම ඉන්නකොට එතනට බුදුහාමුදුරුව වඩිනවා. හවස. හවස් කාලේ වඩින්නේ. ඒ වඩිනකොට බුදුහාමුදුරුවන් අඳුරගන්නෙත් නෑ මේ ගෝසිංග සල්ලුවෙන් ඉන්න පාලකයා. ඒ කියන්නේ දායපාල කියලා කියන්නේ. දායෝති අරඤ්‍යසේතං අධිවචනං අටුවාව. දාය කියන්නේ ආරණ්‍යයට කියන නම. දායපාලෝති අරඤ්‍යපාලකෝ. දායපාල කියන්නේ ආරණ්‍ය පාලනය කරන කෙනා. ඒ කියන්නේ ගිහියා. රජුරුවත් කළා ඉන්න කෙනා. එයා බුදුහාමුදුරුව එනකොටම වළක්වනවා ඇතුළට එන්න එපා කියලා. මා සමන ඒතන් දායම් පාවිසි. ඇතුළට එන්න එපා මේ ආරණ්‍යට. අඩියක්වත් ඇතුළට තියන්න එපා. ඒ මොකද? හරහට ඉන්නව ගේට්ටුව ළඟ බුදුහාමුදුරන්ට ඇතුළට යන්න දෙන්නේ නැහැ. හේතුව මොකද හේතුවක් කියනවා මේ ආරණ්‍ය පාලකයා විසින් සම්පෙත්ත තයෝ කුලපුත්තා අත්තකාම රූපා මේ ආරණ්‍ය ඇතුලේ හොඳ හාමුදුරු තුන් නමක් ඉන්නවා. උන්වහන්සේලා හරිම සමගි. උන්වහන්සේලා සමගියෙන් වැඩ කරනවා. මා තේසං පාසුමකාසි. තමුන්නාන්සේ ගිහිල්ලා ඒ තුන්න මට කරදර කරන්න එපා. තමුන්නාන්සේව මට විශ්වාස නැහැ. කාටද මේ විශ්වාස නැහැ කියන්නේ? බුදුහාමුදුරන්ටයි. තමුන්නාස සමහර විට ගිහිල්ලා මේ තුන් නම අතර ભેදයක් ඇති කරන්න පුළුවන්. මේ යම් ඔය යම් යම් කේලම් කියනවා රෝමියෝ කියලා සමාජයේ තියෙන්නේ වාද ભેදයක් එහෙම එකක් ඇති කරන්න පුළුවන්. එහෙම ભેදයක් ඇති කළොත් මේ හාමුදුරුවෝ මේ ආරන්නේ නැතුව පිටට යන්න පුළුවන්. අතහැරලා යන්න පුළුවන්. එහෙම ගියොත් මට පාඩුවක්. ඒ මොකද? මම මොන්වහන්සලාට උපස්ථාන කළා පිනක් කරගන්නවා. ඒක නැතු වෙනවා. ඒ නිසා යන්න එපායි නමුත් අනුරුද්ධ හාමුදුරුවෝ දැක්කා අද්දසාකෝ අයස්මා අනුරුද්ධෝ දායපාලෝ භගවතා සබ්දින් මන්තේමාන බුදුහාමුදුරුවොත් එක කතා කරන හැටි දුවගනා වෙතන්ට ඇවිල්ලා කුවා මා දායපාල භගවන්තං වාරේසේ අම්මාකං සත්තානු අනුප්පත්තෝ නවලක්වන්න එපා මේ ඇවිල්ලා ඉන්නේ අපේ ශාස්ත්‍රූන් වහන්සේ බුදුහාමුදුරුවෝ ඔන්න එතකොටයි ඇතුළට ආවේ ඇතුළට ආපු ගමන් බුදුහාමුදුරන්ට වැඳලා පුදලා මූලික පත්පිලිවෙත් ටික ඉවර කළාට පස්සේ හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ අහපු ප්‍රශ්නේ කතම් පනවෝ අනුරුද්ධා කමනීයං කතං යාපනීයං කච්චිකෝ කච්චි අනුරුද්ධා කමනීයං කච්චි යාපනීයං කොහොමද තොරතුරු කොහොමද යැපීම දානිමාන ටික ලැබෙනවද දහත් බෙහෙත් ගිලම්පස ටික ලැබෙනවද කතම් පනවෝ සමග්ගා සම්මෝධමානා අවියෝධමානා විහෙරතාති තමුන්නාසලා සමගියෙන් ඉන්නවද අන්න එතනටයි එන්න ඕනේ තමුන්නාසලා සමගියෙන් ඉන්නවද මේ ආරණ්‍ය සේනාසනයේ තුල තමුන්නාසලා තුන්නම බොහොම සමගියෙන් ඉන්නවද අර මුල් ප්‍රශ්න වලට අනුරුද්ධාම්දුර උත්තර දෙනවා අපිට මෙතනට අදාළ නැහැ ඒ වුණත් මේ බෞද්ධ දැනගන්න කැමති නිසා කියන්නේ එතනද කියනවා කමනීයම් බන්තේ යාපනීයම් අපිට කිසි කරදරයක් නැහැ හොඳට අපි ජීවත් වෙනවා නමයම් බන්තේ පින්ද කියන කියලාම තාපි අපිට ආහාර පාන වලිනුත් අඩුවක් නැහැ දානමානෙත් හොඳට ලැබෙනවා සමගිව ඉන්නවද කියලා හපිට පග්ගමයිහම් බන්තේ සමග්ගා සම්මෝධමානා විහරමාති ඒකාන්තේම දෙකක් නැහැ ඒ කාන්තේම තග්ගමයන් කියන්නේ ඒකයි. අපි සමගියෙන්ම මේ ආරන්නේ ඉන්නවා. ඊටාම හොඳට අන්‍යෝන්‍ය අවබෝධයෙන් අපි ඉන්නවා. තමුන්නාංශලා ඒ විදිහේ හොඳ සමගියෙන් අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව ඉන්නවයි කියලා කියනවා. එතන තව පොඩි උපමාවකුත් කියනවා. අනුරුද්ධ හාමුදුරුව අපේ සමගිය මොන වගේද කියනවනම් කීරෝද කී භූතා අඤ්ඤමඤ්ඤම් පිය චක්කුයි සම්පස්සමාන. කිරි වතුරයි වාගේ අපි බෑහිලා ඉන්නවා. කිරි වලට වතුර දාපුවහම වෙන් කරන්න පුළුවන්ද? බෑ. අපේ පෑහීම අපේ සමගිය කිරී වතුරයි වගේ. තමුන්නාන්සලා මේ තරම් සමගියක් ඇති කරගෙන තිනේ කොහොමද? කතම්පනව අනුරුද්ධා සමග්ගා සම්මෝධමානා විහෙරතාති. අපි මෙහෙමයි මේ සමගිය ගොඩ නගාගෙන තියෙන්නේ. අපි කවදාවත් මම මේ තුන් නම පිළිබඳව මෙත්තේන කායකම්මම් පච්චුපට්ඨිතම් මෙත්තේන වචීකම්මම් මෙත්තේන මනෝකම්මම් මෛත්‍රී කාය කර්මයෙන් මෛත්‍රී මම මුන්තුන් මුන්වහන්සේලා දෙනම පිළිබඳ මෛත්‍රී සාගතවමයි හිතන්නේ. කාය කර්මයක් එහෙම මං ඉරියව් පැවැත්වුවොත් මගේ ඉරියව් පැවැත්වීමත් මේ දෙදෙනා වහන්සේ සම්බන්ධව මෛත්‍රී සහගතමයි ඉරියව් පවත්තන්නේ. ඊළඟට වචීකම්මං කවදාවත් මම මේ දෙනම ගැන අගුණයක් කියන්නේ නැහැ කියන්න අගුණයක් ඇත්තෙත් නැහැ. හිතුණුත් මේ දෙනමට මෛත්‍රීමයි කරන්නේ. මේක වැදගත්කම මේකයි ඉන්න තැනදි විතරක් නෙමෙයි. ඉන්න තැනදී නම් මෛත්‍රී කරනවා ආ කොහොමද හොඳ කින්ද මන්ද දැන් දාවේ කොහොමද පුතා දුව ඔහොම කතා කරනවා නැති තැන කොහොමද කතා කරන්නේ ඒක මේ පිටුතුල දන්නවා සමාජයේ කතා කරන හැටි අනුරුද්ධහඳුර මෙතනද කියනවා ආවි චේව රහෝච ඉන්න තැනදී වගේම නැති තැනදී අපිට විදිහට අන්න ඒකයි වැදගත් ඉන්න තැනදී වගේම නැති තැනදී අපි ඒ විදිහට ඉන්න තැනදී මේ දෙදෙනා වහන්සේගේ ගුණ කියනවා වගේමයි මේ දෙදෙනා වහන්සේ නැති තැනදිත් අපි මේ දෙදෙනා වහන්සේගේ ගුණමයි කියන්නේ. ඒ විතරකුත් නෙමෙයි. කාය කර්මත් එහෙමයි මෛත්‍රී සාගතමයි පවත්තන්නේ. ඉන්න තැන මේ දෙදෙනා වහන්සේට මෛත්‍රී වඩනවා වගේම කොතැනදී වුණත් අපි මේ දෙදෙනා වහන්සේට මම මෛත්‍රී වඩනවා. ස්වාමිනී ඒ දෙනමත් එහෙමයි. එතකොට ඉතින් අය කියාට දෙයක් නැහැනේ. පොතට පෑහෙනවා. ඒ දෙනමත් අන්‍යෝන්‍ය වශයෙන් ඒ විදිහ තමයි ක්‍රියා කරන්නේ. ඒ විතරකුත් නෙමේ ස්වාමීනි. මම නිතරම මට හිතෙන හැටියට නෙමේ වැඩ කරන්නේ. මං ඉස්සල්ලා බලනවා මේ කාරණය ගැන මේ දෙදෙනා වහන්සේ කොහොමද හිතන්නේ කියලා. සකං චිත්තං නික්කිපිත්වා අඤ්ඤස්ස චිත්තස්ස වශයෙන් වත්තේ. එහෙමයි පෙළේ කියන්නේ සූත්‍රේ. සකං චිත්තං නික්කිපිත්වා මට මේ කාරණය ගැන හිතන හැටි පැත්තකින් තියලා. අඤ්ඤස්ස චිත්තස්ස වශයෙන් වත්තේ මේ දෙදෙනා වහන්සේ මොකක් හරි ගැටලුවක් ඇති වුණා කියලා කිව්ව මේ ගැටලුව ගැන කොහොමද හිතන්නේ කියලා මම ඉස්සෙල්ලා හිතනවා. එහෙම හිතලා මේ දෙදෙනා වහන්සේ හිතන දේ පිළිබඳවයි මම වැඩි මූලිකත්වයක් දෙන්නේ. ඒ කියන්නේ තවත් සරල භාෂාවෙන් කියනවා නම් මේ දෙන්නගේ අදහස් වලට සිතුම් පැතුම් වලට ආකල්ප වලට වචන වලට මම ඒ තරම්ම ගරු කරනවා. හිතලා බලන්න, gedaraka ගැටලුවක් ප්‍රශ්නයක් ආරවුලක් ඇති වෙන්නේ ඉස්සර වෙලාම කියන දේ අනිත් එක්කෙනා කියන දේට ගරු කරන්නේ තිකම ඉන්නේද? දෙන්නම කියනවා මිසක් අහන්න එක්කෙනෙක්වත් නැහැ. එහෙම නෙමෙයි. ස්වාමියා භාර්යාව කියන දේ අහගෙන ඉන්නවා නම්, අහුම්කම් දෙනවා නම්, භාර්යාව ස්වාමියා කියන දේ අහගෙන ඉන්නවා නම්, ළමයි වැඩි වැඩිහිටි මට්ටමට එනකොට ළමයි කියන දේට දෙමව්පිය ඇහුම්කම් දෙනවා නම්, දෙමව්පිය කියන දේ ළමයි අහනවා නම්, අහලා ඉවර වෙලා එහෙම නෙමෙයි පුතේ එහෙම නෙමෙයි දුවේ අපි මේක මෙහෙම හදාගමු ටිකක් එහෙම සාකච්ඡාවක් ගැන ඒක හරි නමුත් ඊට වැඩිය සාමාන්‍ය වශයෙන් සමාජයේ දකින්න තියෙන සිද්ධිය ස්වාමියාට වැඩිය භාර්යාව දන්නවා භාර්යාවට වැඩිය ස්වාමියා දන්නවා නේද එතකොට මං කියන දේ අහන්නේවත් නෑ මේ මිනිස්සයා කියලානේ රණ්ඩුව පටන් ගන්න අපිට මේවා අත්දැකීම් නැතුවට මේ සමාජයේ ඉන්න තොරතුරු අපි කවුරුත් අපට තේරෙනවා ඔය ටෙලිනාට්‍ය කියලා පෙන්වන්නේ. පෙන්වනකොට ඔබට පේනව නේද? ඒවයි ගැටලු සමාජ ප්‍රශ්න ඇති වෙන්නේ මොනවාගේ හේතුන් මුල් කොටගෙනද කියන එක අපූර්වට විස්තර කරනවා. ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇහුම්කන් දීම ඉතාම වැදගත් දෙයක්. ඇහුම්කන් දෙන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට අර දැන් අපි යනවා ආයෙත් මේ සප්තපිරියානි ධර්මවල මේ කාරණේ අපි එකතු කරන්න ඕනේ සම්බන්ධ කරන්න. එහෙම සනසර මේ ඔබ වහන්සේ කියව කාරණාවක් මට වැඩිපුර ඒක ඉස්මතු කරලා පෙන්වන්න හිතෙනවා මූලාශ්‍ර කියලා කියපු කාරණාව. මේ උල්පතක් වගේ කියලා. ඒතර ගෝසිංහ වනය හරියට නිකන් ඒ ගෝසිංහ වනයේ තියෙන චමත්කාරයට වැඩිය මේ වික්ෂුන් වහන්සේලා ඒ හැසිරිච්ච විදිහේ තියෙන චමත්කාරය සහ එතනින් අපිට උකහා ගන්න තියෙන කරුණු මේකේ අධ්‍යයනය කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරුණු උල්පතක් වගේ මතුවෙනවා. මතුවෙනවා මතුවෙනවා මතුවෙනවා. ඒ කරුණු උල්පතක් වාගේ මතුවෙනවා. ගෝසිංහ සල්ලු වෙන හරි ලස්සන තැනක්. මේ සිත් అలවන තැනක්. මන බඳින තැනක්. නමුත් ගෝසිංග සල්වනේ අලංකාරයේ තවත් දෙකුණ තෙකුණ වෙලා සියක් ගුණයකින් වැඩි වෙලා පෙනෙන්නේ ගෝසිංග සල්වනේ වැඩ වාසය කරන මේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපේ නිසා. ඒ සමගිව ඉඳ සිද්ධ කරන උපක්‍රම සමගිව ඉඳ ඒ අය අනුගමනය කරන ක්‍රමවේද හේතුසනස මේ වචනයෙන් කතා කරන්න අවස්ථා ගොඩක් අඩුයි කියලා සමහරවිට. ඔව් ඔව් එහෙමයි තමයි කියන්නේ. ඒ කියන්නේ එතනදි කියනවා ස්වාමීනි මේ ආරණ්‍ය සේනාසනේ පරිභෝජනයේත් අපි වතුර ගෙනත් තියෙනවා. වතුර ගෙනත් යා අද වාගේ ටැක් නෑනේ කාලේ පානීය ඝටංවා පරිභෝජනීය ඝටංවා රිත්තංවා තුච්ඡංවා හොත. ඔය විදිහටයි පෙළේ සඳහන් වෙන්නේ. පැන් ගෙනත් තියාගන්න බොණ්ඩ වලඳන්න පැන් ගෙනක් තියාගන්න කලේ පැන් ඉවරණා. පැන් තොටට ගිහිල්ලා ගැනිලිඳ ළඟට ගිහිල්ලා පෙරලා දැක්කේ කවුද දැකපු හාමුදුරුව පැන් ටික ගෙනත් තියෙනවා. හැබැයි පරිභෝජනීය ගටක් අතපය සෝදන්න වැසිකිලි කැසිලි කැසිකිලි වලට ගෙනියන්න භාජන හොදන්න වතුර තියාගන්න කලේ විශාලයි ලොකුයි. ඒ කලේට වතුර පුරවලා තනියෙන් අරන් එන්න බෑ. එතකොට ස්වාමිනී අපි දකින්නේ කවුද? ඒ දකින හාමුදුරුවෝ. පැන්තොටට ගිහිලා මේ විශාල කලයට වතුර පුරවනවා. හැබැයි තනියෙන් අරන් එන්න බෑ. ඒ වුණාට අනිත් දෙනමට අපි කෑ ගහලා අප්පුඩි ගහලා අඬ ගහන්නෙත් නෑ. සත්ත්ව විකාරේන ဒ ුතියං ආමන්තෙත්වා. අතින් තමයි අනිත් එක නමකට අඩ ගහන්නේ. ඒකට ඒ නම දන්නවා මොකටද මේ හස්ත විකාරයෙන් අඩ ගහන්නේ අතින්? මේ කලයේ තනියෙන් උස්සන්න බෑ. ඒ තරම්වත් ඒ දෙන්නගේ විවේකයට අපි බාධා කරන්නේ නැහැ. නත්වේවා හම්බන්තේ තප්පච්චා වාචම් බින්දාම. ඒකටවත් අපි වචන වේදම් කරන්නේ අතින් තමයි අඬ ගහලා මේ කලේ ආපු මම දන්නවා මේ කලේ දෙන්නෙක් ඔස්සන්න ඕනේ කියලා දෙන්නෙක් කලේ උස්සලා ගෙහින් තියාගනවා. අන්න ඒ විදිහට ඒ හැම උන්වහන්සේලාගේ හැම ඉරියව්වක් තුලින් උන්වහන්සේලාගේ සෑම ඉරියව්වක් තුලින්ම යම්සි ධර්මකාරණයක් පමණක් නෙමෙයි සමාජයට ආදර්ශයක් දෙන ආදර්ශ උල්පතක් ආදර්ශ මූලාශ්‍රයක් ඒ ධර්මකාරණා තුලින් මේ සූත්‍රේ මතුවලා. ඒ කියන්නේ සනස දැන් අපි මේ සමගිය ගැනම ඇත්තටම කතා කරත් අද දවසේ වටනවා කියලා මට හිතෙනවා. මම කියන්නේ මම ඒ කියන්නේ මේක එක කාරණයක් කතා කරලා ඉවර කරන්නත් බෑ. එහෙමයි. ඒ කියන්නේ දැන් මේක තුල මේ තියෙන චිත්තාභ්‍යන්තර ප්‍රීතිය මේ සමගියෙන් ජීවත් වෙනකොට එතකොට සායන සමගිය ගැන කතා කරනකොට තවදුරටත් අපි මේක මේ සමගිය ඒක රාශියලා සමගිය සාකච්ඡා කරලා සමගිය නැගී සිටින්න ඕන කියන කාරණාවේදී මේ මූලා මූලාශ්‍ර වශයෙන්ම කතා කරනකොටත් මෙහිම තියෙන කාරණාවක් තියෙනවා නොපවමනපු දෙයක් පණවන්නෙත් නැහැ පණවපු දේවල් බිඳින්නෙත් නැහැ කියලා. අපේ ජාතියක් වශයෙන් රටක් වශයෙන් හෝ පවුලක් වශයෙන් මේ પરම්පරා වශයෙන් යම්කිසි කණ්ඩායමකට යම්කිසි ආවේනික වූ රටාවන් තිබුණා නම් ඒවා නිසා ඒ ජාතිය ඒ රට ඒ පවුල රැකුණා නම් මේ වෙනකන් සංවර්ධනය වුණා නම් එතකොට නැවත පරිහානියකටපත් නොවෙන්න නම් ඒ මූලාශ්‍ර ඒ මූලාශ්‍රන ඒ ඒ මූලාශ්‍ර තුන උකහාගත හැකි නේද? සයන්න්ස ඒ පරිහානියටපත් නොවි මේ වෙනකන් ගොඩ නැගිච්ච යහපත් දේවල් නොකඩා රකින්න ඕන කියන එක. දැන් අපේ රටේ අපිට තියෙන ආනන්‍යතාවයක් එක අතකින් අපිට තියෙන සිල් ඇඳුම. අනිත් පැත්තකින් අපිට අපේ තියෙන මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනයත් එක්ක අපේ ජාතියට ඇතිවෙච්ච අනන්‍යතාවය. බෞද්ධ සංස්කෘතිය විසින් අපිව නිවන් දකින්න යොමු කරනවා බෞද්ධ සංස්කෘතිය. ඒ වගේ අපිට තිබුණ එක්තරා වැඩපිළිවෙලක් තිබ්බා ජාතික වශයෙන් ප්‍රතිපත්තියක්. අපේ ජාතිය අපේ රටට ප්‍රතිපත්තියක් තිබුණා. අපි මේ විදිහටයි වැඩිහිටියන්ට කරු කරන්න මේ විදිහට ස්වාමීන් වහන්සේලාට කරු කරන්න මේ විදිහට එකිනෙකාට ගෞරවයෙන් ආගන්තුක සත්කාර මේ විදිහයි කිකේ නොයේකුත් ආකාරයෙන් අපිට ආවේනික දේවල් තිබුණා. එතකොට මේ සමගිව ඉන්නනම් අපේ ස්වාමීන් වහන්සේ ඔක්කොටම පිළිගත හැකි හැමෝටම යහපත උදා වෙන සමගි වෙන්න අවශ්‍ය කරන කාරණයක් ඕන නේද? ඒ කියන්නේ සමගි වෙන්න අවශ්‍ය කරන පිළිවෙතක් මෙන්න මේ පිළිවෙත තුලයි අපි සමගි වෙන්නේ මෙන්න මේ කාරණය තුලයි සමගි වෙන්නේ. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් රටක් ගත්තොත් රටට ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් ඕන නේද? ඒ ප්‍රතිපත්තිය තුල නේද සමහරවිට සමගිය පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අර ඒකරාශී වෙන්නේ වජ්ජිකරණීය ධර්ම කියලා කිව්වේ මේ ඒ කාරණා ටිකද එහෙම වුණොත් එහෙම. ඒතර අපි යම් කාරණාවක් ඉස්මතු කරගෙන යම් ප්‍රතිපත්තියක් ඉස්මතු කරගෙනද මේ සමගිය සඳහා වැඩපිළිවෙල සකස් කරගත යුත්තේ කියන කිව්වොත් ඔබ වහන්සේ. ඇත්තටම ප්‍රතිපත්තියක් තියෙන්නම ඕනේ. ඒ ප්‍රතිපත්තිය එක එක සන්දර්භයට අනුව වෙනස් වෙනවා. එකම ප්‍රතිපත්තියක් මත යන්න බෑ. දැන් පන්සලේ සමගියෙන්න තියෙන ප්‍රතිපදාව න්‍යාය නෙමෙයි. රාජ්‍ය පාලනයේ සමගිය සඳහා අදාළ වෙන්නේ. එතකොට ඒ ඒ නිසා නමුත් මේවා එක මූලාශ්‍රගත කාරණයක්, එක ප්‍රධාන කාරණේකුත් තේරුම් ගන්න පුළුවන්. ආයතනෙන් ආයතනයට සමගිය සඳහා දාල ප්‍රතිපත්ති මේ වැඩරාමුව වෙනස් වුණාට ඒ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ කුසල පක්ෂයේ වැඩි දියුණු වෙන විදිහට. පුද්ගලයාගේ චරිතය දියුණු වෙන විදිහට ආධ්‍යාත්මයේ විතරක් නෙමෙයි ආධ්‍යාත්මික හා බාහිර දියුණුව සකස් වෙන හැටියටයි. එතකොට එතනදී ඇයි අපි කුසල පක්ෂය කියලා කිව්වේ ආධ්‍යාත්මික හා බාහිර දියුණුව සකස් වෙනවා කියලා කිව්වත් අපි කිව්වොත් බාහිර දියුණුව ආධ්‍යාත්මික නම් සකස් වෙන්නේම නෑ වයින් බාහිර දියුණුව අකුසල පක්ෂේනොත් සකස් කරගන්න පුළුවන් කවත් ඒක අනුමත කරන්න බෑ එහෙමයි අපි කරන වැඩ නිසා කුසල පක්ෂයේ දියුණුව වෙනවා නම් ඒ කුසල පක්ෂයේ දියුණුව සමගම ආධ්‍යාත්මය හා බාහිරය කියන දෙකම දියුණුව වෙනවා. ඒ කියන්නේ තවත් සරල විදිහට කියනවා නම් රටකනම්, ගෙදරකනම්, ගමකනම්, ආයතනකනම් ආර්ථික පැත්තක් දියුණු වෙන්න ඕනේ මිනිස්සුන්ගේ සිතිවිලිත් දියුණු වෙන්න. සිතිවිලි පිරිහිලා ආර්ථිකය දියුණු වුණාට වැඩක් නැහැ. සිතිවිලි ආර්ථිකය දෙකම දියුණු වෙන්න ඕනේ. එහෙම වුණොත් සානස ඒක කොහොමත් කඩා වැටෙනව නේද? වැඩි කාලයක් යනවා. වැඩි ඒ කියන්නේ සිතිවිලි පිරිහිලා ආධ්‍යාත්මය දියුණු වීම ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ මොකද ඒ අයට රැකෙන්න තැනක් නැහැ. රැකෙන්න තැනක් නැහැ එහෙමයි. රැකෙන්න තැනක් නැහැ. රැකෙන්න නම් යම්කිසි ධර්මමේ කාරණාවක මේක එකතු වීමක් තියෙන්න ඕනේ. බැඳීමක් තියෙන්න ඕනේ. එහෙම බැඳෙන්න රැකෙන්න තැනක් නැහැ. ඒ කියන්නේ මේ කියන විදිහටම පිරිනමනවා. මේ යන වේගයෙන්ම අනික් පැත්තටත් ගලාගෙන යනවා. ඒක නිසා කුසල පක්ෂයේ එහෙමත් නැත්නම් තවත් සරල විදිහට කියනවා නම් Tamanටත් අනුන්ටත් කරදරයක් නොවන විදිහට නම් තමන්ගේ දියුණුව සිද්ධ වෙන්නේ. අත්ත්‍යබ්භ්‍යාබාදායන සංවත්තය, පරබ්භ්‍යාබාදායන සංවත්තය, උභයබ්භ්‍යාබාදායන සංවත්තය. මූලාශ්‍රයේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. ඒ කියන්නේ තමන්ටත් කරදරයක් නොවන විදිහට නම් මේ දියුණුව සිද්ධ වෙන්නේ. සමාජයටත් කරදරයක් නොවන විදිහට නම් මේ දියුණුව සිද්ධ වෙන්නේ. තමන්ටයි සමාජයටයි දෙකටම මේකෙන් අහිතක් වෙන්නේ නැත්තම්. ඒක කුසලයක්. මේ කුසලයේ කියන්නේ පින කියන අර්ථයම නෙමෙයි. තමන් ජීවිතයත් සාර්ථක වෙනවා නිවන පැත්තටත් ගෙනියන. කෝසලට්ඨේන පරිග්‍රහෝති इति කුසල. කෞශල්‍යතාවේ හැකියාව දිනු කිරීම. මේ මොන මොකක් පිළිබඳ හැකියාවද? නිවන් දැකීම පිළිබඳව. අපේ සසර ගමනෙන් එගොඩ වීම පිළිබඳ හැකියාව. අනෙක් පැත්තෙන් ගලපුවාම ජීවිතේ සාර්ථකත්වයේ පිළිබඳ හැකියාව. එහෙමයි. කියන්නේ ලෞකික දීගෙදරක නම් ලෞකික ජීවිතයේ සාර්ථකත්වය පිළිබඳ කියාව. ඒ කියන්නේ හොරගම් කරලත් මිනිසෙකුට දියුණු වෙන්න පුළුවන්. ඒ දියුණුව తాවකාලිකයි. ඒ දියුණුව සංසාර සැලැස්මට විශාල හානියක්. ඒ හොරකම් කරලා ලැබෙන දියුණුව අල්ලා හිටින්නේ නැහැ. එහෙමයි. ඒ හොරකම් කරලා ලැබෙන දියුණුව අල්ලා හිටින්නේ නැහැ. ඒක පිරිහීමටපත් වෙනවා. සමහර විට මෙහෙම හිතන්නකෝ <clears throat> අපි මේවා එහෙම කෙලින්ම මේ කරුණු කියනවා නෙමෙයි රහමෙර පානේ රහමෙර වෙලදාම කෙනෙක් තහනම් කරලා තියෙන දෙයක්. නමුත් අපිට සමාජමය තොරතුරු අහියෙන් දැනෙනවා දකින්න ලැබෙනවා ওই විස මද්ද්‍රව්‍ය මත්කුඩු ආදී අලෙවි කරනවායින් ලබන ලාභ මොනම වෙලදාමක් කළවත් ලබන්න බෑ. ඒක ඒ තරම් විශාල වෙලදා ලාභයක් වෙනවා. හිතලා බලන්න, හොයලා බලන්න ඔය මද්ද්‍රව්‍ය අලෙවි කළා කෝටි ප්‍රකෝටි ගණන් ලාභ ලබන කෙනෙක්ගේ ජීවිතය පිළිබඳ පෞද්ගලිකව හොයලා බලන්න. සමාජ විද්‍යාවේදී මේවා පිළිබඳ පරීක්ෂණ කරනවා. ඒ පරීක්ෂණ කරපුවාම ස්වාමියා භාර්යාවත් එක්ක හොඳ නැහැ. ළමයි තව දිහාවට. ළමයි නන්නත්තර වෙලා. හැබැයි කෝටි ගණන් ප්‍රකෝටි ගණන් මිලියන බිලියන ගණන් සල්ලි තියෙනවා. ජීවිතය අසාර්ථකයි. ඒ සල්ලි වලට කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ. ජීවිතය අසාර්ථකයි. ඒ ජීවිත ඔක්කොම කඩා වැටිච්ච ජීවිත බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අධර්මයෙන් හෙව්වට අධර්මයෙන් හම්බ කළාට අධර්මයෙන් හම්බ කරනවා අල්ලා හිටින්නේ. ඒත් එක්කම ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් බොහෝ දිනෙක තර්ක කරන කාරණාවක් තමයි සමහර වෙලාවට මේවා මේ බුද්ධ ධර්මයේ තියෙන දැන් අපි සත්‍ය පරිහානිය ධර්ම විතරක් නෙවෙයි හැම දෙයක්ම ගත්තොත් අද වර්තමානයේ තියෙන පරිහානිය නවත්වා ගන්න හැම පැත්තකින්ම සමාජීය පැත්තෙන් දේශපාලන පැත්තෙන් ලෝකෝත්තර පැත්තෙන් හැම පැත්තකින්ම සිද්ධ වෙන පරිහානිය වළක්ව ගන්න මූලාශ්‍රවල තියෙන මම දැන් බය නැතුව මේ මූලාශ්‍ර කියන වචනේ පාවිච්චි කරනවා බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට. ඒකෝර මේවැය තියෙන කාරණාවල් වල තියෙන දත්තයන් ඒක රාශී කරගත යුතුයි නේද? නමුත් අද බොහෝ දෙනෙක්ගේ මතයක් තියෙනවා මේවා අද කාලයට ගැලපෙන්නේ නැහැ කියලා. වර්තමානයට ගැලපෙන්නේ නැහැ කියලා. ඉතින් මම පෞද්ගලිකව දකිනවා දැන් තමයි ගැලපෙන්නෙම කියලා. කොයි කාලයකටත් මේවා ගැලපෙනවා කියලා. මේ පිළිබඳව ඇත්තටම වර්තමානයේදී වෙනත් බොහෝ ක්‍රම භාවිතා කරලා ලැබිලා තියෙන ප්‍රතිඵලය දැන් පේනවා. හොඳටම ප්‍රතිඵලය කොච්චර පරිහානියකටපත් වෙලාද කියලා. එහෙනම් දැන්වත් අපේ ස්වාමීන් මේවා මේ ලෝකයට ගැළපෙන වර්තමානයට ගැළපෙනවා නේද කියන එක දැනিলা ඒක රාශී වෙලා මේවා තියෙන මූල මේවා තියෙන කරුණු සාකච්ඡා කරන්න ඕන නේද හොයන්න ඕන නේද විද්වත් අය අනිත් දේවල් වලට වැඩිය ලංකාවට ආවේනිකව තියෙන මේ බෞද්ධ ධර්මතා පිළිබඳව ඇත්ත වශයෙන්ම ඒ මොකද අපේ ත්‍රිපිටක ත්‍රිපිටක සාහිත්‍යයේ දියුණුව සඳහා අදාළ මූලාශ්‍රම මූලාශ්‍රගත කරුණු ඕන තරම් තියෙනවා. ඒවා දැන් ඔබ හැමදෙනාම දන්න ප්‍රසිද්ධම පාඨය අපි තෙරුවන් වඳිනකොට කියනවනේ සාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ කියලා. සාම්දෘෂ්ටිකයි කියලා. අකාලිකෝ කියලා කල්නොයවා විපාක දෙනවා කියලා. මේවා සම්දිත්තිකයි. සම්දිත්තිකයි කියන්නේ මේවා හැම කාලයකටම සමේ විපාක දෙන කාල නියමයකින් තොරව හැම කාලෙම ප්‍රයෝජනෙට ගන්න පුළුවන් උපකරණ. මොනවද මේ උපකරණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මේ කරුණු. ඒවා උපකරණාර්ථයෙන් ගත්තොත් කාල නියමයක් නැහැ මේකට. මේක කොයි කාලෙත් මේව වළංගුයි. හිතලා බලන්න. උත්තහත නිසීදත කෝ අත්තෝ සුපිනේනෝ. නැගිටපල්ලා නිදාගන්න එපා. ඔය එළි වෙනකන් නිදාගන්න එකෙන් වැඩක් තියනවද ජීවිතයක් දියුණු වෙනවද? මේක කවදාටත් වළංගු නැද්ද? එහෙමයි. වළංගු නැද්ද? උට්ටහත නිසීදත. නැගිටපල්ලා කොච්චරවත් බුදියන්න එපා. ඉර හැරෙන් මේ ඉර නගින්න ඉස්සලා නැගිටලා වැඩ කටයුතු කරන්න පටන් ගන්න. හැමදාටම මේක බලන්න. මේ බොහොම පුංචි එකක් කිව්වේ. ඉතින් ඒ වගේ දැන් භික්ෂුන් වහන්සේලාට කියනවා තමුන් වහන්සේලා රහත් වීම සඳහා වෑයම් කරන්න මොන වගේද? නලාගාරංව කුංජරෝ ඇතෙක් බට බටගයක් කඩනවා වගේ බට මිටි වලින් හදලා තියෙන බටගස් එකතු කරලා වේලිච්ච බටගස් එකතු කරලා මිටි බැඳලා ගෙවල් හදන සම්ප්‍රදායක් ඒ කාලේ තිබිලා තියෙනවා බුද්ධ කාලේ. එතකොට මේ බට මිටි වලින් බටගේ බට මිටි හේතු කරලා හදලා තියෙන ගේ ඇතෙකුට මොනතරම් ලේසියෙන් කඩන්න පුළුවන්ද? අන්න ඒ වගේ තමුන්නාසලා ක්‍රියාත්මක වෙන්නේ. ගෙයක් කඩනවා කියපුවා මේක නරක දෙයක් වගේ පේන්නේ. නමුත් ඒ ඇතාට කොයිතරම් පහසුවෙන් ඕනකමෙන් මේ වැඩේ කරන්න පුළුවන්ද? ඒ වගේ තමුන්නාසලත් මේ වැඩේට බහින්න. මේ වැඩේ කරන්න. ඉදිරියට කරගෙන යන්න. මේ විදිහට හැම අවස්ථාවේදීම බුදුරජාණන් වහන්සේ නැගී හිටින්නයි උපදෙස් දුන්නේ. ධනේ හම්බ කරන්න ඕනේ. හැබැයි භෝගාමේ uppajjantu සහ ධම්මේ නාති අයම් පඨමෝ ධම්මෝ ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මේ අංගුත්තර චතුකනික පාතේ පත්ත කම්ම සූත්‍රය එතකොට සල්ලි හම්බ කරන්න ඕනේ. භවභෝග පරිභෝග සම්පත් හොයන්න ඕනේ. හැබැයි ඒ භවභෝග පරිභෝග සම්පත් හොයන්න ඕනේ සහ ධම්මේනාපි. ධර්මයේ කියන පදනමෙන් බැහැර නොවි. ධර්මයේ කියන පදනම මත ඉඳගෙනයි මේ භෝග භෝග කියන්නේ වස්තුව, සම්පත් අපි දැන් කියන හැටින් නම් ධනය, දීපල, ඉඩකඩම් මේවා හම්බ කරන්න ඕනේ. හැබැයි ධර්මයෙන් බැහැරව හම්බ කරන්න යන්න හොඳ නැහැ. ධර්මානුකූල සන්දර්භයක පිහිටලා හම්බ කරන්න ඕනේ. ධර්මානුකූල සන්දර්භයක ඉඳලා හම්බ කරනකොට සමහර අයට හුඟක් සාර්ථක වෙනවා. සමහර අයට කොයිතරම් උත්සාහවන්ත වුණත් සාර්ථක වෙන්නේ නැහැ. ධර්මයෙන් පිට ගිහිල්ලා අධර්මයෙන් යුක්තව හම්බ කරන්න ගියත් සාර්ථක වෙන්නේ නැහැ. ඇයි පින්වතුනි උත්සාහවන්ත වෙනව නම් දෙන්නේ එක හා සමානව. අපි හිතමු ධර්මානුකූලව උත්සාහවන්ත වෙනවා කියලා දෙන්නේ එක හා සමානව. එක්කෙනෙකුට සාර්ථක වෙනවා එක්කෙනෙකුට සාර්ථක වෙන්නේ නැහැ. එහෙම චරිත දකින්න තියෙනව නේද? හරියට උත්සාහවන්ත වෙනවා සාර්ථක වෙන්නේ නැති අය. මෙන්න මේක තමයි උත්සාහයේ තියෙන්න ඕනේ. නමුත් උත්සාහයට යටින් හැම අවස්ථාවකම අපට නොපෙනෙන තවත් ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. උත්සාහයට යටින් ක්‍රියාත්මක වෙන අපට නොපෙනෙන ධර්මතාවය තමයි අපි කර්මය කියලා කියන්නේ. කර්මයයි උත්සාහයයි දෙකම එකතු වෙච්චමයි ජීවිතයක් සාර්ථක වෙන්නේ. එතකොට මේ කොයිතරම් උත්සාහවන්ත වුණත් සාර්ථක නොවෙනවා නම් ඒකට අපිට ගාක් දුක් වෙලක් වැඩක් නැහැ. ලැබිච්ච දේෙන් සන්තෝෂයටපත් වෙන්න ඕනේ. කසිර වුත්තිනේ ඒව ගහසච්ච දනම් පටිලබති. ගාක් උත්සාහවන්ත වෙලා ලැබෙනවා අඩුයි. සමහර කෙනෙකුට එහෙම නෙමේ අප්ප කසිරනේ ඒව ගහසච්ච දනම් පටිලබති. අඩු උත්සාහයකින් සම්පත් ලැබෙනවා. දිලිඳුකම කියන එක ගෘහස්ත ජීවිතයට දුකක්මයි. දාලිද්‍යම් භික්කවේ මහා දුක්ඛං කාටද? ගිහිනා කාම භෝගිනා කාම භෝගී ගිහියන්ට. ඒ නිසා හොයන්න ඕනේ හම්බ කරන්න ඕනේ යම් කිසි පදනමක පිහිටන්න ඕනේ ධර්මයෙන් පිට පණින්න බෑ ධර්මයේ තුල ඉන්න ඕනේ. ඒ වගේම අපේ කාශ්‍යප හාමුදුරුවෝ කිව්වාගේ gederin පටන් ගන්න මේ తত্ত্বය ගම රට සමාජයේ සමස්ත රටවාසීන්ටම නැත්නම් මධ්‍ය ඒකක මේ ඒකකයේ දක්වාම යනවා. මධ්‍ය ඒකකයේ දක්වාම ඒක යන්නේ නැත්නම් ඒක සාර්ථක නෑ. මේක උදාහරණයක් තමයි බලන්න බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝගේ ශ්‍රාවකයෝ මිහිඳු හාමුදුරුවෝ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ඇවිල්ලා ඉස්සල්ලාම ගොවියෝ අල්ලගෙන වඩු බාස්ලා අල්ලගෙන ඒගොල්ලන්ටද බණ කිව්වේ. <laughs> නෑනේ. අල්ලන්නේ ඉස්සල්ලාම ප්‍රධානියා. ඉස්සලම ප්‍රධානියයි අල්ලගන්නේ. එයාටයි මේක ඉස්සලා කියලා තේරුම් කරලා දෙන්න ඕනේ. ඒ මොකද ප්‍රධානියයි මතේ පිළිගත්තාම ඒත් පල්ලෙහාට ඒක ලීසියෙන් දලාගෙන යනවා. රජ මේ බුද්ධත්වයට පත් වෙලා යනකොට බිම්බිසාර රජුරෝයි හම්බ වෙන්නේ. අර පැත්තෙන් කොසල් රජුරෝයි හම්බ වෙන්නේ කොසල් අධිරාජ්‍යයේ මගදේදී. මගදාතිපති කොසල් රජුරෝ බිම්බිසාර රජුරෝ මේ වාගේ රාජ්‍ය ප්‍රධානීන් තමයි ඉස්සරවල එකතු වෙන්නේ. හැබැයි රාජ්‍ය ප්‍රධානියාගෙන් නවතින්නේ නැහැ. රාජ්‍යයේ ප්‍රධානියයි පටන් අන්තිම අහිංසක පුද්ගලයා දක්වා හැම දිනාටම සාධාරණව බෙදී යන ආකාරයටයි මේ ධර්මයේ විවරණය වෙන්නේ. එහෙමයි. ඒත් එක්ක සයනස මේකේ තියෙන එක කාරණාවක් තව විග්‍රහයට ගත්තොත් තියෙන කාලයට අනුව මේ වැඩිහිටියන්ට ගරු කරන්න ඕන කියන කාරණාව අද කාලේ අපි දකිනවා පුංචි ළමයින්ට හරියට උගන්වනවා වැඩිහිටියන්ට ගරු කරන්න කියලා. නමුත් අවුරුදු 30ක් 35ක් 40ක් වෙනකොට තමන්ගේ දෙමාපියන්ට වඳින වාර ගාන බොහොම අඩුයි. මට වෙලාවකට හිතුණා අර ඒක රාශි වෙන්න එක අවස්ථාවක් උදා කරගන්න පුළුවන් කියලා දෛනිකව වන්දනාවක් සිද්ධ කරොත්. ඒක ඉතාම වැදගත්. හවස පොදු වන්දනාවක්. එහෙමයි. හවස පොදු වන්දනාවක් කරන්න බැරි නම් ඒ මොකද එන්නේ එක එක වෙලාවට නම් පාන්දර හරි පොදු වන්දනාවක්. එහෙමයි. විශේෂයෙන් නිවාඩු දවසකට පොදු වන්දනාවක්. ඒකට සතියකට වතාවක් කරලා හැදෙනවා. නිවාඩු දවසක පොදු වන්දනාවක්. ඉතින් මේ විදිහට මල් ටිකක් මේ ගිලම්පස කෝප්පයක් ඒ වගේම හඳු කූරක් පත්තු කරලා ඒ වඳිනවා කියන එකේ වැඳලා නැගිටිනව නෙමෙයි මේ වන්දනාව කියන එක එකාංගයක් විතරයි ඊළඟට පොඩි කතාවක් තියෙන්න ඕනේ එහෙමයි ඒත් එකම වැඩිහිටි වන්දනාවක් ඒ කියන්නේ අවුරුදු 70 අම්මා ඉන්නවා නම් 50 45 පුතෙක් ඉන්නවා නම් ඒ අම්මට වඳින්න ඕනේ කියන එක ගාතාව කියලා අපි පොඩි ළමයි හුඟක් වෙලාට අද සමාජයේ මේ පොඩි ළමයි විතරක් වඳින ගතියක් තියෙන බව පේන්න තියෙනවා. ඒක වැරදි. ඒ මොකද දා වජ්ජීන්තා කියන යාතා වජ්ජි මහල්ලාණං තානි සක්කරොස්සන් සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති වැඩි හිටි වජ්ජීන්ට වයසට වයසට ගිය වජ්ජී රජවරුන්ට සමහරට ශ්‍රේවෙන් විශ්‍රාම ගිය මට්ටමේ ඉන්න අයට ඒ අයට ගරු කරනවා නම් සත්කාර සම්මාන වන්දන පූජා කරනවා නම් අනිත් පැත්තෙන් භික්ෂූන් වහන්සේලාට ඒක ඒ විදිහටම භික්ෂූන්ගේ සත්ත පරිහානි ධර්ම වලදී පෙන්눔 කරනවා යේ තේරා රත්තං යුක්කිරපබ්බජිතා ස්තවිරයන් වහන්සේලාට පැවිද්දෙන් බොහෝ කල වැඩි ගත කරපු අයට සක්කරිස්සන්ති ගරුකරිස්සන්ති මානෙස්සන්ති පූජෙස්සන්ති ඒක භික්ෂූන්ට අදාළ සත්ත පරිහානි ධර්ම වලයි ඒයට ගරු කරනවා නම් වන්දනමාන කරනවා නම් සලකනවා නම් ඒක අවශ්‍යම දෙයක් ඒ මොකද ඉස්සර ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා අපි ළමා කාලේ ඉස්කෝලේ යන කාලේ මහාන වෙන්න ඉස්සර අපට මතකයි හැමදාම අම්මටයි තාත්තටයි වැදලා ඉස්කෝලේ ගියේ. රැට නිදා ගන්න යන්න ඉස්සෙල්ලා අම්මත් අම්මට තාත්තට වැදලායි නිදා ගන්න ගියේ. සමහර විට ඉස්කෝලේ යන්න සූදානම් වෙන වෙලාවේ තාත්තා වෙනත් වැඩක අම්මා වෙනත් වැඩක යුම් පිහුම් කටයුත්තක. ඒ කොහම වුණත් එතනට ගිහිල්ලා වැදලා යනවා. සමහරට ඒ අයට ඒ වෙලාවේ වන්දනාව බාර ගන්නත් ආරයි. නමුත් අර සිරිත ඒ විදිහට යනවා. ඒ විදිහටයි බෞද්ධ ගෙවල් වල ක්‍රමවේදය හැඩගැහුනේ. අවුරුද්ද දවසදී බොහෝ සෙයින් ඉතින් ස්වාමි භාර්යාවරුන්ගේ භාර්යාව තරමක් බාලයිනේ. භාර්යාව අම්මා තාත්තට බුලත් අතක් දීලා වදිනවා. ඊළඟට දරුව හැමදෙනාම අම්මටයි තාත්තටයි බුලත් දීලා වදිනවා. ඒ විතරක් නෙමේ ජීවිතේ සිහි කටේතු යම් යම් සම්දිස්ථාන වලට එනකොට උපන් දිනේ දවසට එහෙමත් නැත්නම් තවත් වැදගත් උත්සවයක් ආදී අවස්ථාවක අම්මට තාත්තට වැදලයි ඒ ගමන යන්නේ. ව්‍යාපාරයකට යන එක්කෙනා අවුරුද්දෙන් පස්සේ ව්‍යාපාර ස්ථානයේ අරින්න යන්නේ අම්මට තාත්තට වැදලා. අවුරුද්දට වඳිනවා කියන එක විතරක් නෙමෙයි මේ. ඒ විදිහට නිරන්තරයෙන් දෙමව්පියන්ට ගරු කරන සිරිතක් බෞද්ධ සભ્યත්වයේ තුල සංස්කෘතිය තුල තියෙනවා. මේ ගරු කිරීම අපිට මේ විදිහට ලැබුණේ සංඝ සමාජය තුළ භික්ෂුන් වහන්සේලාට ගරු කිරීමේ ආభాෂයයි. සංඝ සමාජය තුළ නිතරම වැඩිහිටි හාමුදුරන්ට ගරු කරනවා. උන්වහන්සේලාගේ වස් ගණන් මහාන වෙලා කොච්චර කාලද උපසම්පදා වෙලා කොච්චර කාලද කියන එක විමසනවා. විමසලා ඒ අනුව උන්වහන්සේලාට වඳිනවා පුදනවා ප්‍රදානත්වයේ දෙනවා. එතකොට ගිහි සමාජයේ මේ වයසට අනුව බලලා සියලු දෙනාට වඳින සිරිතක් නැහැ. නමුත් තමන්ගේ අම්මා තාත්තට. තමන්ගේ අම්මා තාත්තට. තමන්ගේ වැඩිහිටියන්ට ගරු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. යටත් පිරිසෙන් වැඩිහිටි සහෝදරයින්ට බාල සහෝදරයා වදිනවා. වැඩිහිටි සහෝදරයාට අයියට, අක්කට, නංගි, මල්ලි වදින සිරිත තියෙනවා. එතකොට මහා සංඝරත්නයක පම හාමුදුරුවකම ඊටත් වඩා පූජනීයයි. ඒ අම්මා තාත්තා අපට වදිනවා. يعني අපි මේ ලෝකේට ප්‍රසූත කරපු දායාද කරපු අම්මා ඒ වගේම තාත්තා ඒ තාත්තයි අම්මයි අම්මට අපට වඳිනවා. ඒ කුමක් නිසාද? තමුන්නාංශය මගේ පුතා වුණාට තමුන්නාංශය මට වඩා උසස්. තමුන්නාංශය මට වඩා සීලවන්තයි. තමුන්නාංශය මට වඩා ගුණවන්තයි. තමුන්නාංශය මට වඩා බණ දහම් දන්නවා. ඒ නිසයි තමුන්නාංශට මේ අන්න බලන්නකො ගුණයට වැඩි. බලන්නකො ගුණයට කරන සැලකීම. ඒ විදිහට වැඩිහිටියන්ට ගරු කිරීම ඉතාම වටින දෙයක්. මේක මේ කුඩා ළමයින්ට පමණක් නෙමෙයි. වැඩිහිටියයත් මේක තේරුම් ගන්න ඕනේ. තමන්ගේ දරුමුණු බොරෝ හැදුනත් තමන්ගේ වයසක දෙමව්පියෝ ඉන්නවනම් එයාට වඳින්න ඕනේ. හිතලා බලන්න මීට අවුරුදු 1000කට විතර එහා නෑ 1000කට නෙමෙයි මීට අවුරුදු 100 ගානකට එහා ලංකාවේ වැඩිහිටි නිවාස කියලා જાතියක් තිබිලා තියෙනවා. වැඩිහිටි නිවාස කියලා જાතියක් ලංකාවේ නෑ. මේ ලෝකේ පළවෙනි රෝහල් ඇති කරේ බෞද්ධයෝ. බුද්ධදාස රජුරෝ ආදී අය තමයි රෝහල් ඇති කළේ. ඒක හරි. ඒ ලෙඩ වෙච්චාම ඉන්නේ. නමුත් වැඩිහිටි නිවාස කියලා જાතියක් නැහැ. ඉංග්‍රීසියෙන් මේ රට පාලනය අල්ලනකම් වැඩිහිටි නිවාස කියලා જાතියක් මේ රටේ නැහැ. 1815 දී මේ රට ඉංග්‍රීසියෙන් අල්ලගත්තේ. එතෙක් වැඩිහිටි නිවාස කියලා જાතියක් නැහැ. ඒ මොකද අම්මා තාත්තා ආච්චි සීයා නැන්ද මාමා මේ හැමදෙනාත් එක්කම එකට සහයෝගයෙන් ගෙදර ජීවත් වෙනවා. <laughs> වයසට ගිය අතපය මේ අවසඟ වෙච්ච අතපය Tamanට අවශ්‍ය විදිහට හික්මවන්න බැරි පණ නැතුව ගිය. එහෙමත් නැත්නම් ඇඳට වැටිච්ච අම්මා පුතාට බරක් බාටපත් උනේ නැහැ. පුතා හිතුවේ නැහැ මේක බරක් කියලා. අනුම ගානේ මරණයවක්වත් මල්ශාලාවක තිබ්බා කියන කාරණාවක් ඒක නින්දාවට කාරණාවක් වගේ දෙයක්. ඒක ඊටාම මේ මේ මේ ලැජ්ජාවට කාරණයක් මල්ශාලාවක තිබ්බා කියන එක කියන්න කියන කීම. ඒ නිසා ඇයි අපේ රටේ වැඩිහිටි නිවාස කියලා જાතියක් ඇති උනේ? අද වැඩිහිටි නිවාස අපේ රටේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වෙලා වගේ නේද? ඒ විතරක් නෙමෙයි. දැන් ඒකේ යම් යම් මට්ටනුත් තියෙනවා. රුපියල් 25000 ගෙවලා ඉන්න පුළුවන් ඒවා 50000 75000 මා ඉහළ මට්ටමේ සැලකිලි ලබන මට්ටමේනොත් වැඩි හිටිනවා සම්පූර්ණ විශ්‍රාමයට උපම හරව හරවල ඒවයි නැවතිලා ඉන්න පුළුවන් වැඩි හිටිනවා හැබැයි එච්චර විශාල මුදලක් කරලත් එතන සතුට කියන එකේ දෙමව්පියන්ට නෑ සයන් අර මේ මොකද්ද මන් දන්නේ සින්දුවලදිත් කියන්නේ එක එකවා මට වෙන දෙයක් ඕනේ නෑ ඔබේ අතේ මොනවද <laughs> මොනවද කවපන් කියලා නේද බත් දෙකටක් කවා පංගු පුතේ. ඒක මොකද්ද මට ඇහුණ දවසක් ඔය රීඩියෝ එක කියනවාක. ඉතින් එතකොට බලන්න මේ අම්මගේ තාත්තගේ සංකල්පය නේද? ඉරහඳ නෙමෙයි ඉල්ලන්නේ. මන් ළඟට වරෙන් මගේ ඔළුව අත ගාපන්. මට බත් කටක් කවාපන්. මේ ආදරයේ සෙනෙහස කියන එක මානව ලෝකේ හැම දිනාටමයි තියදයක්. ඒ ආදරයේ සෙනෙහස ඇති වෙන්න නම් ඕන් කරේ ගෞරවයක් තියෙන්න ඕනේ. ඒ ගෞරවයේ මුල ඉඳලා අපි ඇති කරගන්න. සමහර විට දෙමව්පියන්ගේ චර්යා රටා නිසා වඳින්න පුදන්න බැරි මට්ටමකටපත් වෙන අවස්ථාත් අපට අහන්න ලැබෙනවා. ඇත්තට මේක අවාසනාවන්ත සෝචනීය අවස්ථාවක්. ඒ නිසා දෙමව්පියොත් වැඩි හිටි වෙන්න වෙන්න තේරුම් ගන්න ඕනේ දරුවන්ට ආදර්ශ සම්පන්න වෙන ජීවිතයක් ගත කරන්න. එහෙමයි. මේ දෙපැත්තම තියෙනවා. දැන් අපිට සාකච්ඡාවට තියෙන අවසාන විනාඩි 5ක විතර ඊටත් අඩු කාලයක් සැන්නස් මේ හැමදේම ගත්තොත් සාරාංශයක් විදිහට රටට ඔබ වහන්සේගේ අර්ථ දැක්වීමත් එක්ක ධර්මානුකූලව කුසල පක්ෂයට බර වෙන විදිහේ වැඩපිළිවෙලක් අවශ්‍යයි ප්‍රතිපත්තියක් විදිහට. එතකොට සියලු බෞද්ධයින්ට අවශ්‍ය වෙනවා මොකද සිංහල ජාතිය කියන්නේ බෞද්ධ ධර්මයත් එක්ක පෝෂණය වෙච්ච දෙයක් නිසාවෙන් අපේ රට යම් පරිහානියකට පත් වෙමින් තියෙනවා නම් ඍණාත්මකව හැම පැත්තකින්ම පරිහානියට පත් වෙනවා නම් එය නගා සිටවීමට කුසල පක්ෂයට බර වෙන විදිහට කුසලයේ වර්ධනය වෙන විදිහේ ප්‍රතිපත්තියක පිහිටවා සිටීම අනිවාර්යෙන් සිද්ධ කළ යුතු දෙයක් නේද සාවිනාස කාලෙන් කාලයට වෙනස් වෙන්නේ නැති පුද්ගලයාගෙන් පුද්ගලයාට පාටෙන් පාටට වෙනස් වෙන්නේ නැති හැම එහෙමයි ස්ත්‍රිය ජාතික ප්‍රතිපත්තියක් අනිවාර්යෙන් අවශ්‍යයි නේද සමගි සම්පන්නව ඉදිරියට එක දැක්මකට යන්නට නම් දිනු වෙන්නට. ස්ත්‍රිය ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි රටක දිනුව සඳහා. එහෙමයි. එතකොට ඒක පාට අනුව වෙනස් නොවන, පක්ෂ අනුව වෙනස් නොවන, එහෙමයි. කාලය අනුව වෙනස් නොවන ප්‍රතිපත්තියක් විය යුතුයි. එහෙමයි. එහෙම නැත්නම් අරගොල්ල පටන් ගත්ත එක අපි කරන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම වුණොත් රට අයාලේ යනවා මිසක් දියුණුවකට යන්නේ නැහැ. මේ ජාතික ස්ථිර ප්‍රතිපත්තිය ධර්මානුකූල සන්දර්භයක් තුල ප්‍රතිෂ්ඨාපනය විය යුතුයි. එහෙමයි. ධර්මානුකූල සන්දර්භයකින් තොරව විදේශ අනුකරණයෙන් පමණක් ජාතික ප්‍රතිපත්තිය සකස් කරනවා නම් කොහොම හරි ගමන්නේ අපේ රටත් සල්ලි හම්බ කරන්න ඕන කියලා හිතනවා නම් ඒ ඒබඳු ප්‍රතිපත්තියක් මත රට ගෙනියන්නත් බෑ ඒ විතරක් නෙමේ අපේ ජාතියත් පිරිහීමටපත් වෙනවා ඒ නිසා රට කරව නැත්තන්ගේ පටන් හැමදෙනාම ධර්මයේ පිළිබඳව හිතන්න ඕනේ ප්‍රතිපත්තියේ පිළිබඳව හිතන්න ඕනේ කුසලයේ පිළිබඳව හිතන්න ඕනේ ස්ථිර ප්‍රතිපත්තිය මත පිහිටලා ධර්මයෙන් වෙනස් නොවන විදිහට බලන්නකො අර මේ සූත්‍රය කියනවානේ ධම්මං ඒව සක්කරන්තෝ ගරුකරන්තෝ මානෙන්තෝ පූජෙන්තෝ අපචේමානෝ ධම්මද්දජෝ ධම්මකේතු ධම්මාධිපතයෝ රජ්ජුරුව ගැන කියනකොට ධර්මයේ කියන එක අර්ථ දක්වනවා වචන නවයකින් මෙන්න මේ විදිහේ ධර්මානුකූල ප්‍රතිපත්තියක් මත ඉඳලා මේ අපේ ප්‍රතිපත්තිමේ රාමුව සකස් විය යුතුයි කියලා. ඒ නිසා ඒ පිළිබඳවත් සඳහන් කරමින් ඔබ හැමදෙනාටම මේ ධර්ම සාකච්ඡාවෙන් ලැබුණු ආනිසංස බලයෙන් නිවන් සේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අද දවසේ අපේ සාකච්ඡාව සඳහා වැඩම කරපු අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ උන්වහන්සේ පිළිබඳ මූලික හඳුන්වා දීමක් සිදු කළා. අපි වැඩි කාලයක් ධර්ම කටයුතු සඳහායි ධර්ම සාකච්ඡාව සඳහායි යොමු කරගන්නේ. ඉතින් උන්වහන්සේ අපි හැමෝටම මහා ගුරුවරයෙක්. උන්වහන්සේගේ වියත් බව, උන්වහන්සේගේ පඬිත බව, උන්වහන්සේගේ ධර්ම දැරීම අපි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ දෙවෙනි මට්ටමේ ස්වාමින් වහන්සේලා විදිහට අපිට මහා භාග්‍යයක් අපිට මහා මහා වාසනාවක් අපි හැමදාමත් කල්පනා කරේ මම උන්වහන්සේ පළවෙනියෙන් දැක්ක දවසේ පවා මට මහා සන්තෝෂයක් ඇති වුණා ගෞරවයක් ඇති වුණා මේ අවස්ථාව ලැබීම මගේ ජීවිතයට ලැබපු ලාභයක් විදිහට මම පෞද්ගලිකව හිතනවා. ඉතින් උන්වහන්සේ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ සිද්ධ කරගෙන යන මහා නිවැරදි මහා ශාසනික සේවය උන්වහන්සේලාට තව බොහෝ කාලයක් සිද්ධ කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරිය ලැබේවා. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම අවසානයේදී බලාපොරොත්තු වන බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ මේ ශාසනයට දායාද කරපු ආචාර්ය මහාචාර්ය මහෝපාද්‍ය ආදී උත්තමයන්න් වහන්සේලාටත් මේ ලෝකෙට බිහි කරපු දෙමාපියන්ටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. Thank you.